EPF හා ETF අරමුදල මහජන ධනභාරයක් කියන නමින් ස්ථාපිත කරන්න හදන මේ අරමුදල පාලනය කරන මණ්ඩලය පිළිබඳව විශ්වාසයක් නැහැ. ඒක නිසා මේට විරුද්ධව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උගස් ක්‍රමය මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළ පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා 105ක් දක්වා මෙය සීමා කරන්න කියලා රාජ්‍ය බැංකුවලට. එහෙමනම් අපිට මේ උගස් ණය ක්‍රමය නවත්තන්න සිද්ධ වෙනවා. ඒ වගේම අක්ෂ 10ට වඩා මුදල් ප්‍රමාණයක් බැංකුවෙන් ආපසු ගැනීමේදී චාල බද්දක් අය කරන්න තීන්දුව කරලා තියෙනවා. 102ක් වගේ බද්දක් කියන්නේ සාමාන්‍ය ලක්ෂ 10කට රියල් 20000ක වගේ ප්‍රමාණයක්. බැංකුව තුලින් ගනුදෙනුකරුවෝ දරුවන් නික්ම යාමේ වැඩපිළිවෙලක් තමයි වෙන්නේ. මේ පිළිබඳව කටයුතු නොකරොත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපය තුළ උද්ඝෝෂණ මාලාවක් දියත් කරන්න.